නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපాయනයේ ඔස්සේ මෙන්ම ලක්පිරුවන් විදුලිය ඔස්සේ මිලිඳු රාජ ප්‍රශ්නයේ සදහම් පිළිසඳර රැගෙන අදත් අපි තාම දයාවෙන් ඔබ වණ ගහනවා. ඉතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය නිසා මේ උතුම් සදහම් පිළිසඳර ඔබට දායාද කිරීමේ වාසනාව අපට ලැබුණා. මේ උතුම් දහම් පිළිසඳර නිසාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේගේ අසමසම අසහාය අපගේ ශාස්ත්‍රීය සම්පත්තිය පිළිබඳව යලි යලි යලි යලි හදවතේ වන්දනාව ඒකනාශි කරගනිමින් ශ්‍රද්ධාව ඒකනාශි කරගනිමින් මේ උතුම් ධර්ම රත්නය පිළිබඳව ඒ වගේම පූජනීය සංඝ රත්නය පිළිබඳව ගෞරව ආදරය වඩවා ගනිමින් මේ උතුම් දහම් පිළිසඳරෙහි අද දවසෙත් ඔබට අනුමෝදන් වන්නේ එහෙම නැත්නම් අප සමග රැඳෙන්න අවකාශ ලැබෙනවා. ඉතින් මා ඔබට මතක් කරනම් අද දවසේ අවශ්‍ය මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්වයේ පිළිබඳව වැලිසර මතුමගල ගල්ුඩ පිට පාරේ පදිංචි පින්වත් අනුර විජේතිලක මහත්මයා සහ දර්ශනීය විජේතිලක මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් සියලු දෙනා විසින් තමයි දායකත්වය දරනු ලබන්නේ. ඉතින් මේ සදහැතියන්ගේ උතුම් දායකත්වය අපි තාම ගෞරවයෙන් මෙත් සිතින් සිහිපත් කරගෙන ඒ පිනත් අනුමෝදන් වෙමින් මේ උතුම් පිළිසඳර ඔබට සමීප කරන්න. පළමු කොට අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ගුරු දේවෝත්තම අපි වන්දනා කරගනින් මේ මොහොතේ. අපි අද දවසේ අපගේ ලොකු ස්වාමීන් වහන්සේ වන්දනා කරගෙන සාකච්ඡාව ආරම්භ කරමු. එහෙමනම් අද දවසෙත් අපට අනුකම්පාවෙන් කරුණාවෙන් මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නයේ සදාම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයන් වහන්සේ අවසරයි වැලිමඩ ශ්‍රද්ධා ශීල අපේ ස්වාමීන් වහන්සේ අපි ගෞරවයෙන් පාදහ විවන්දනය සිදු කරමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ස්වාමීනි අවසරයි ගියවර වැඩසටහනේ අපි බොහෝ කාරණාවන් ඔබ වහන්සේ අපට පැහැදිලි කරලා දුන්නා විශේෂයෙන් කාලයේ පැනවීම ආදි වශයෙන් ඒ කාරණා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට එදෙන. අද දවසෙත් ඔබ වහන්සේ බොහෝ කරුණු අපට කරුණාවෙන් පහදා දෙනසේක්වා අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි ඒ වගේම පින්වත් මහත්මයා අපි මිලිඳු රාජ ප්‍රශ්නය මේ පිළිසඳරේ දෙමින් පවතින. ඉතින් අපිට මේ බුද්ධ ශාසනයේ ලැබිච්ච විශේෂ වරප්‍රසාදයක් තමයි මේ මිලිඳු රාජ ප්‍රශ්නේ මේ නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරන දහම් විග්‍රහය. ඉතින් මේ නාගසේන මහරහතන් වහන්සේට විශේෂ හැකියාවක් තිබ්බා ඒ දහම් කරුණු අදාළ විදියට ගොනු කරලා ඒ අදාළ ප්‍රශ්නෙට ඒ විදියටම උත්තර දෙන්න. එහෙමයි. මේක අනිත් එක තමයි ගැටෙන්නේ නෑ. ධර්මයෙන් පිටපණින්නේ නෑ. ඊළඟට තමා හොවා දැක්වීමක් නෑ. අනිත් අය හෙලා දැක්වීමක් නෑ. මේ විදිහට දහම් කතාව කරන්නට නම් මේක විශේෂ හැකියාවක්. මාර්ගඵලලාභී උත්මයෙක්මයි මේක කරන්නේ. සොඳුරු දහම් පිළිසඳරක් යෙදෙන්නේ ධර්මය අවබෝධ කරපු අය. මොකද ඒ උත්තමයන් වහන්සේලාට එකිනෙකා මේ පරයා යෑමක් අන් අයට ගැරහීමක් උන්වහන්සේලාගේ ජීවිත තුළ නැති නිසා ධර්මයේ කතා කරනවා සත්‍ය ලෝකෙට කියනවා එකිනෙකා කියන ධර්මයේ අව මේ අනුමෝදන් වෙනවා දැන් මෙතන බලන්න මේ මේ මේ නාගසේන මහරහතන් වහන්සේ මිනිඳ රජතුමාගේ දහම් පිළිසඳර යද්දී නෑ ඕක නියොම නෙමෙයි මේක මෙහෙම කියලා වාද විවාද නෑනේ අනුමෝදන් වෙනවා තේරෙන්නේ නැත්නම් ස්වාමීනි උපමාවකින් හරි කියලා දෙන්න කියනවා හරි මේ සුන්දරයි මේ ක්‍රමෙන්වත් දහම් කතාවක් කොහොමද කරන්නේ කියලා මේ මිනිස්සු ඉගෙන ගන්න ඕන මේ ක්‍රමෙන්වත් කොහොමද දහම් පිළිසඳර දෙන්නේ කියලා ඉතින් ඒ නිසා මට මතක් වෙනවා මට පහුගිය කාලේ අපි කරපු දහම් වැඩසටහනක තව දහම් අර්ථයක් ඉස්මතු වෙන්න ඕන. අපිට ඒ වෙලාවේ ඒ කාලෙත් එක ඒ දහම් අර්ථය ඉස්මතු කරගන්න මට බැරි වුණා. ඒ තමයි අර නාම රූප මේ තියෙන නාම රූපමද තවත් මේ පිළිසිඳ ගන්නේ කියලා. එහෙමයි. සාකච්ඡාවක් ඇති වුණානේ. එහෙමයි. එතකොට නාගසේන මහරහතන් වහන්සේ වදාළානේ මේ තියෙන නාම රූපම තමයි පිටිසිඳගන්නේ. නමුත් නමුත් කර්මානුරූප බලවේගයක් ඒකට වැඩ කරනවා කියලා. මේ බොහෝ කොට උපමා දක්වන්නේ ස්වාමී. ගොඩාක් ඒකට උපමා දක්වන්නේ ගොඩාක් විස්තර කළා. එතකොට ඒ කියන්නේ මේ තියෙන රූපෙමද මේ තියෙන ජීවිතේමද ආය උපදින්නේ කියලා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ ඒකට දුන්න උපමාව තමයි මේ තියෙන රූපෙම නෙවෙයි ආපහු උපදින්නේ. නමුත් වෙන එකකුත් නෙවෙයි. මේක හේතු කරගෙන තමයි අලුත් ජීවිතයක් හටගත්තේ කියලා. එතන ලස්සන වචනයක් තියෙනවා. ඒ තමයි කියනවා මරණාසන්න මොහොතේ මොන සිටිවිල්ල තිබ්බත්. උපදිනකොට මොන සිටිවිල්ල තිබ්බත්. ඒ කියන්නේ චුතිසිත ප්‍රතිසන්දිසිත එහෙමයි. චුතිය වෙනකොට මොන විදියෙ හිත වැඩ කළත් ඉපදෙනකොට මොන විදිහේ වැඩ කළත් මේ ජීවිතේ කරපු කර්මයක් ඇද්ද? ඒක ඊළඟ ජීවිතේ විපාක පිණිස එනවා. දැන් අපි කියමුකෝ කෙනෙක්ගේ කර්මානුරූපව ඔහුට මරණාසන්නයේදී ඉදිරිපත් වුණා තිරිසන් ලෝකේ යන කර්මයක් කියලා. එතකොට ඔහු තිරිසන් ලෝකේ උපදිනවා. ඉපදුනාට ඔහු මේ ජීවිතේ ඉඳින් දන් දීලා තියෙන කෙනෙක් නම් අර තිරිසන් සතාට අර දන් දීමේ විපාක එනවා. හොඳට කන්න බොන්න ලැබෙනවා. ඒ වගේවා. ඊට පස්සේ තමයි මෙයා දන් දීලා නැත්තම් අර තිරිසන් සතාට ආහාර පානයක් නැතුව විඳවා විඳවා ඉඳ සිද්ධ වෙනවා. දැන් අපි හිතන්නකෝ මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ සම්මාදිට්ඨිය මුල් වෙලානේ. සම්මාදිට්ඨිය නැති මිත්‍යා දෘෂ්ටිකයකට උපමා මේ උපත් දෙකයි තියෙන්නේ. එක්කෝ නිරේ එක්කෝ තිරිසන් ලෝකේ. එහෙමයි ස්වාමී. එතකොට මහත්තයා මේ ලෝකේ යම්තාක් මිනිස්සු ඇද්ද ඒ සියලු මිනිස්සු මනුස්ස ජීවිතයක් ලැබුවේ සම්මාදිට්ඨිය නැමැති කර්මයක විපාකයක් විදිහට. සම්මාදිට්ඨිය නැමැති කර්මයක විපාකයක් විදිහට මනුස්ස ජීවිතයක් ලැබෙනවා. එතකොට මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ තමයි ඔවුන් වෙනස් කරගන්නේ. එක එක ආගම් වශයෙන්, ಜಾති වශයෙන්, කුල ගෝත්‍ර වශයෙන් තමන්ගේ දැක්ම වෙනස් කරගන්නවා. දැක්ම වෙනස් වෙනවා. හිතලා කරන දේකුත් නෙවෙයි. ඒක පරිසරයන්ව වෙනස් වෙනවා. එතකොට ඒ පරිසරයේ තියෙන්නේ ක්‍රූර බව නම් සංසාරේ ක්‍රූර බව පිණිස පවතින කර්මද කියනවා. ඊට පස්සේ සංසාරේ ඔහුට කූර කූර බවක් නැත්තම් නපුරු වෛරී බවක් ඔහු පුරුදු කරලා නැත්නම් අර මිලේච්ඡ ජනයා අතර ඉපදිලත් ඔහු තුල ඒක පිහිටන්නේ නැතුව යනවා. දැන් පහුගිය දවස්වල දැන් අර අන්තවාදී ජාතිය ඒ ඒ පිරිස මේ මේ වෙලා හිතේ క్రూර බවකින් වෛරයෙන් අන් අය නසන්නේ කොහොමද කියන කල්පනාවෙන් වැඩ කළානේ. කියන්නේ එයාට ආගමෙන් උරුම වෙච්ච දේ. එතකොට නමුත් ඔය අතරම ඉන්නවනේ අහිංසක අය. මේවට සිතවිල්ලකින්වත් කැමති නැති අය ওই මිනිස්සු අතරම නැද්ද? ඉන්නවා. ඒ කියන්නේ ඔවුන්ට ඒක සංසාරයෙන් උරුම වුන්නේ නමුත් ඒ නමුත් උපතක් හදලා දීලා ඒ අය අතර. ඒ නිසා නාගසේන මහරහතන් වහන්සේ එතන විස්තර කරන්නේ කොයි විදිහකට මැරුණත් කොයි විදිහට ඉපදුණත් මේ ජීවිතේ කරපු කර්ම ඔහුට ඒ ජීවිතයේදී නාම රූප විදිහට විඳින්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ දෙවියන් අතර ගියත් එහෙමයි. දැන් බලන්න අර වස්ත්‍ර නැති දෙවියා ගැන අපි එදා කිව්වා. ඒකට ඒ වස්ත්‍ර කරපු පින් බලෙන් දෙවියෙක් වුණා. නමුත් වස්ත්‍ර නොදුන්න නිසා ඒ කර්මය ඇවිල්ලා නිර්වත් වුණා. ඒ නිසා මගහැරිලා යන්න නම් අවස්ථාවක් නැහැ. දැන් පායාසි රාජාඤ්ඤ කියන රජුරු ඒ පායාසි රාජාඤ්ඤ ප්‍රදේශ රජ කෙනෙක් කොටුණු පලඳපු නැති ඒ ඒ රාජඤ්‍ය මේ දන් දුන්නා. හැබැයි නියෝගේ. ඔහු දන්සලට ගියේ නෑ. ඔහු දන්සලේ අතින් දානෙ බෙදුවේ නෑ. ඔහු කිව්වේ ආ දානෙ දීපල්ලා කියලා නියෝගේ දීලා පැත්තකටලා හිටියා. එතකොට මොනවද දෙන්නේ ආවට ඔය තියෙන දේක් දීපල්ලා කියනවා. ඒදුන මේකේ දැන් ඔන්න මෙයා මේ විදිහට පින් කළා දන් දෙන්න කැමැත්ත නිසා අන් අයට උදව් කරපු නිසා උපකාර කරපු නිසා මිත්‍යා දෘෂ්ටි හිතෙන් බැහැර කරගත්ත නිසා තෙරුවන් සරණ ගිය නිසා ඔහු ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. හැබැයි දිව්‍ය ලෝකෙ ඉපදුනාට මෙයා පින්කම් වලදී නියෝග කළා විතරයි. ඔහු පින්කමට මොහොන්නේ ඒ පින්කමට ගියේ නෑ දානයක් දීලා නම් ඔහු දානේ බෙදන්න ගියේ නෑ. දන් හලට ගියේ නෑ. ආන් ඒ වගේ තමන් පින් කරන අයත් එක්ක මොහොනේ නෑ කියලා යමක් ඇද්ද? පුදුම වැඩේ කියන්නේ මහත්තයා. ඒ දිව්‍ය රාජයා ඉපදුණු විමානය එක දෙවියෙක් නෑනේ. ශූන්‍ය හිස් විමානයක ඉපදුණා තනි දෙවියෙක්. එහෙමයි. සේරිස්සක කියලා. සේරිස්සක විමානය ඉපදුණා. දැක්ක නේද විපාක? එතකොට ඔහු දෙවියෙක් කරපු කර්ම වෙනයි. නමුත් මනුෂ්‍ය ජීවිතේ කරපු අනිත් කර්ම ඔහු තුල වැඩ කරනවා. විපාක පිණිස මේ පැමිණෙනවා. පැමිණෙනවා. ඒ නාම රූප වලට බලපානවා. එහෙමයි. ඉතින් ඒ නිසා ඔන්න ඔය දහං අර්ථේ නාම රූපය තවත් නාම රූපවලට හේතුවක් වෙලා මේ නාම රූපේ හේතු කරගෙන තවත් නාම රූපවලට යද්දී ඒ නාම රූප අලුත් වුණාට ඒ ජීවිතේ අලුත් වුණාට පරණ ජීවිතවලදී කරපු දේවල් ඔහුට එනවා කියන කාරණාව ඔය කිව්වේ. ඒ නිසා ඒ කාරණාව මතක තියාගන්න ඕන. එතකොට අපි හිතමුකෝ මිනිස්සු පිළිගන්නවා කියලා චුතිසිත. අපි කියමු මිනිස්යාගේ කටේ තියෙන චුතිසිත. ආච්චි අම්මලා කට ඇරියට පස්සේ කියනවා හාමුදුරනේ අවසාන මොහොතේ මොකක් වෙයිද දන්නේ මොන හිතෙයිද දන්නේ. හරි අපි කියමු ආච්චි අම්මලා කියන විදිහට අවසාන හිත එනවා කියලා. අවසාන හිතෙන් උපතක් ඊළඟ ජීවිතේ හදනවා කියන්නකෝ. නමුත් මේ ධර්මපරයය අනුව උන්ද පණ තියෙන කාලේ සිල් ගත්තේවා දන් දුන්නේ වගේ විපාක ඊළඟ ජීවිතේට එන්නේ නැද්ද අර ක්‍රමෙන්? එනවා ස්වාමීනි. එනවනේ. ඒ නිසා චුතිසිත ප්‍රතිසන්දසිත කියන එක අපි බැහැර කළා හෝ පිළිගත්තා හෝ හරි හෝ වැරදි හෝ මොනවා වුණා හෝ මේ ජීවිතේ කරපු යම් කර්මයක් තියෙනවා නම් අහසේ හිටියත් පොළොවේ හිටියත් ගුහාවේ හිටියත් ඔහුට නම් විඳින්න සිද්ධ වෙනවා. මේව මහත්යා ජීවිතෙන් ජීවිතයකට යන්නේ සංස්කාර විදිහට. ආන්න අද තියෙන්නේ ඒ ගැන තමයි මේ අපිට මේ දහම් සංවාදේ ස්වාමීනි මෙහෙම කාරණාවක් දැන් අපේ හිතේ තියෙන කුසල කුසල මේ සිතුවිලි අපිට ජීවිතේ දැකලා හුරු කරගත්තොත් ඉන්න එහෙම අකුසල අපි බැහැර කරන ප්‍රතිපදාවක නිරන්තරයෙන් හිටියොත් ඉන්න එහෙම අවසාන සිතුවිල්ලත් ඒ විදිහේ ඒක අවසාන ඔහුගේ අවසානයේ හදන්නේ ඔහු මෙතෙක් ජීවත් වෙන විදිහට එහෙමයි සර් මහත්මයා මෙහෙම හිතන්නකෝ ඔන්න ළමෙන් ළමයේගේ විභාග අවසාන ප්‍රතිඵල කියන්නේ ඔහුගේ O level හෝ A level හෝ එහෙම නැත්නම් කැම්පස් එකේ යම් උපාධියකද අවසාන විභාගෙනේ එහෙමයි. ඒකත් එක්කනේ යාට රිසල්ට් එක එන්නේ. නමුත් අවසාන විභාගේ හදන්නේ ඊට කලින් ඔහුගේ පුහුණුවත් එක්ක නෙවෙයිද? එහෙමයි ඔහුගේ පුහුණුව දැන් කෙනෙක් ළමයි කල්පනා කළොත් අවශ්‍ය ප්‍රතිඵල එන්නේ අවසාන විභාගෙනේ මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔය අවසාන විභාගෙම ලියලා දානවා කියලා පැහැදිලි නේද? එතකොට එතන ඔහුගේ පසුබෑමක් ඇද්දී පසුබෑම නැමැති හේතුවෙන් අවසාන විභාගෙ ප්‍රතිඵල එනවා. යම්කිසි කෙනෙක් පේපර් ලියලියා සාකච්ඡා කර කර පොත් බලපලා ඊළඟ නෝට් ගහමින් යම් පුහුණුවක් වෙනවාද එතකොට ඒ පුහුණුවේ ප්‍රතිඵලයක් විදිහට තමයි අවසාන විභාගයේදී විභාගයට ਉਹ මොහොන දෙන්නේ ප්‍රතිඵලය එන්නේ ඒ විදිහට ආන්නේ වගේ තමයි දැන් සාමාන්‍යයෙන් මිනිස්සු කිව්වට අවසාන මොහොතේ මොකක් වෙයිද දන්නේ ඔය මෙහෙ මෙහෙම හිටියට අපි කියලා දැන් බුදුරජාන් වහන්සේ දේශනා කළේ එහෙම එකක් නෙවෙයි බුදුරජාන් වහන්සේ වදාළ මේ මිනිස්සයා සිතෙන් කයෙන් වචනෙන් කර්ම කරනවා. කර්ම කරලා ඔන්න මේ එයා එහෙම ඉන්නවා. ඉන්නකොට ඒක පින්වත් මහන්නේ මේ වගේ. ඔන්න මේ නැගෙනහිරට මෝනලාපු ගෙදරක එළියේ මිනිස්සෙක් ඉඳගෙන ඉන්නවා. ඒතර ඉඳගෙන ඉන්නකොට ඉර නැගගෙන එනකොට ඔහුගේ හෙවණැල්ල පිටිපස්සකට වැටෙනවා. ඊට පස්සේ ටික ටික ටික ඉර බැහැගෙන යනවා. බැහැගෙන යනකොට අර පිටිපස්සේ තිබ්බ හෙවණැල්ලෙන් නැත්නම් ගෙදර හෙවණැල්ලෙන් ඔහුව වසාගෙන යනවා අරගේ ඉස්සරහා ඉන්න කෙනා. ආන් ඒ වගේ පින්වත් මහණෙනි, තමා විසින් මේ ජීවිතේ කරන කර්මෙන් අවසාන ජීවිත අවසාන මොහොතේ අවසාන ජීවිත කාලේ ඔහුව වසා ගන්නවා. ඔහුට රූප රාම විදියට මෙතෙක් කරපු දේවල් සංසා මේ ජීවිතේ කරපු දේවල් මැවි මැවි පේන්න ගන්නවා. ඒතර මෙච්චරවත් පැහැදිලිව තියෙනවනේ. අවසාන මොහොත හදලා දෙන්නේ අවසාන මොහොත හදලා දෙන්නේ මෙතෙක් Taman ජීවත් වුණ විදිහට. මෙතෙක් Taman ජීවත් වුණ විදිහට තමයි අවසාන මොහොත හදලා දෙන්නේ. නැත්නම් අවසාන මොහොත කියන්නේ ඔටෝමැටික් එකක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි අවසරයි. පැහැදිලි නේද? එහෙමයි. ඉතින් ඒ නිසා අපි කිව්වා මේ ජීවිතයේ මේ ගමන යන්නේ සංස්කාරවල ස්වභාවයක් විදිහට කියලා. එතකොට අපි අද අද ප්‍රශ්නේත් ඒ වගේ එකක්. ඉතින් අපේ මේ නුවණින් යුක්තව ප්‍රශ්න විමසන අපේ මිලිඳු රජතුමා දැන් අහනවා මේ විදිහට. ස්වාමීනි නාගසේනයන් වහන්සේ උපදින්නා වූ යම් සංස්කාරයන් තියෙනවද? එසේ මහරජාණනි උපදින්නා වූ යම් සංස්කාර තියෙනවා. කිව්වා මේ සංස්කාර උපදින සංස්කාර තියෙනවද? එහෙමයි තියෙනවා කිව්වා. ස්වාමීනි මොනවද? සංස්කාර උපදින සංස්කාර මොනවද? කිව්වා මහරජාණනි ඇසත් රූපයත් ඇති කල්හි ඇසේ විඥානය ඇති වෙනවා. එතකොට ඇහැයි ඇහැයි රූප ඉදිරියට දැන් පේනවන රූප. එතකොට ඇහැයි රූපේ නිසා තමයි ඇහෙන් රූපේ දැන ගැනීම නැමැති දේ පහළ වෙන්නේ. ඒකට කියනවා ඇසේ විඥානය කියලා. පින්වත්නි මේ වචන ටිකවත් අහලා තියාගන්න. යම් දවසක මේ පරයය අවබෝධ නොකරනම් මේ පරයය අවබෝධ නොකරපු රහතන් වහන්සේ නමක් නැහැ. මේ තමයි අවබෝධ කළ යුතු දුක්ඛාරය සත්‍යය. මේ තමයි ප්‍රහාණය කළ යුතු දුක හටගන්න විදිය. මේ තමයි සාක්ෂාත් කළ යුතු දුක්ඛ නිරෝධය. මේ වැඩපිළිවෙල නිරුද්ධ කිරීම. මේ තමයි මාර්ගයේ වඩ වඩා ප්‍රහාණය කළ යුතු දෙය. එතකොට ඇහැයි රූපයයි නිසා ඇහි විඥානි හට ගන්නවා. ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳීම ඇති වෙනවා. දැන් ඇහෙන් රූපයක් පෙනිච්ච නිසානේ සැප හරි දුක හරි සැප දුක් රහිත හරි විඳීමක් හටගත්තේ. ඒ විඳීම නිසා තෘෂ්ණාව හටගන්නවා. මහත්ය කවදාවත් දැකපු නැති ඇඳුමක් ගැන ආසාව හිතෙනවද? නැහැ කවදාවත් අහපු නැති සින්දුවක් ගැන ආසාව උපදිනවද? නැහැ කවදාවත් කාපු නැති කෑමක් ගැන ආසාව උපදිනවද? නැහැ එහෙම නෑ ස්වාමීනි. කවදාවත් විඳපු නැති, අහපු නැති, සිතලා නැති, දන්නේවත් නැති පහසක් ගැන ආසාව උපදිනවද? නෑ ස්වාමීනි. දැන් අපි මහත්තයා මේ ටෙලිෆෝන් යුගයේ ඉන්න කාලේ මේ ෆෝන් සෙල්ලම ඉන්න කාලෙන් ඒ කාලේ ගමේ ගොඩ ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ ඒ තැන්වල හිටියා ඊළඟට නගරෙත් කොල්ලෝ කුරුට්ටෝ හිටියා ඉතින් උන්ට මේ Facebook යනවා කියලා හෝ එහෙම සංඥාවක්වත් නැහනේ. රෑ එළි වෙනකල් මේ ෆෝන් එක ප්‍රියදා ප්‍රියදා ඉන්නවා කියලා එකක් නැහනේ. මේ කොල්ලෝ මේ ෆෝන් එක පිහින විදියට මහත්ය පුදුමේ මේක ගෙවෙන්නේ නැතුවා. එහෙමයි සම්. මොකක් හරි දාගෙන නැති අර උඩට ස්ටිකර් එකක් හරි මේක නේද? එතකොට මේ ආශාව ඉපදුන්නේ නැහනේ ඔය නැති කාලේ. දැන් අපි ගෙවල් වල ඉන්න කාලේ අපිට Facebook යන්න ඕන ඊළඟට ෆෝන් වලින් වීඩියෝස් බලන්න ඕන. ඊට පස්සේ Skype එකකින් කතා කරන්න ඕන, chat කරන්න ඕන. ඒ වගේ ඊළඟට selfie ගහන්න ඕන. එහෙම සංඥාවක්වත් නැහනේ. ඇයි ඒ දේ ස්පර්ශ නොවන නිසා. ඒකේ විඳීම අපිට ආපු නැති නිසා. යම් දවසක ස්පර්ශ නිසා විඳීම ඇති වෙනවද? ඒ විඳීම නිසාම තෘෂ්ණාව උපදිනවා. අපි මෙතෙක් කාලයක් දැක්කේ නැති ස්ත්‍රියක් ගැන අපිට එයාව බඳින්න ඕන, එයාව ඇසුරු කරන්න ඕන කියන තෘෂ්ණාව උපදින්නේ අපි මෙතෙක් කාලයක් දැක්ක නැති යහප නැති පුරුෂයෙක් ගැන සිතවිලි උපදින්නේ යම් දවසක ඇහුවාද, යම් දවසක දැක්කාද, යම් දවසක ස්පර්ශ වුණාද, ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනස හෝ ආන්න හිදාට තමයි තෘෂ්ණාව ඉපදුන්නේ. දැන් අපි ගත්තොත් සුතසෝම ජාතකේ මස් කකා හිටියා රජුරු. යම් දවසක මිනි මස් උයලා දුන්න රජුරුවන්. අන්න එදා තමයි මේ නහර මේවා වෙලා අයි කලින් යක්ෂයෙක් මිනි මස් කනවා. ගියා අන්න සංස්කාර බැඳිලා තිබ්බා මේ ජීවිතෙත් එක්ක. ඊට පස්සේ ආවා මේ මිනි මස් කන ආසාව. ආසාව ඇවිල්ලා එදා ඉඳලා කන්න ගත්තා. වෙන මොනවත් ඕනේ නැහැ එදා ඉඳලා. ඒතකොට යම් දවසක දිවට ස්පර්ශය ආපු නිසා නේද ඒ විඳීම ආපු නිසා නේද තෘෂ්ණාව හටගන්නේ හටගත්තේ තණ්හා පච්චය උපාදාන ඊට පස්සේ ඒකට බැඳිලා යනවා උපාදාන පච්චය භව ඊට පස්සේ කර්ම සකස් වෙනවා භව පච්චය ජාති ඊට පස්සේ ඉපදීම සිද්ධ වෙනවා ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ මේ විදිහට දුක් කන්දරා උපතක් ඇදලා ඒ උපතේ ආඬන, වැළපෙන, ශෝක කරන, බය වෙන, තැති ගන්න, දුවන, ආරක්ෂාවල් හදා ගන්න, ඊළඟට රට, ජාති, ආගම රැක ගන්න මේ ඔක්කොම ටික උපන් සත්වයාට ඒ සියලු සංස්කාර ටික හට ගන්නවා. ඉතින් බුදුර මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා ඉතින් ඕන්න ওই විදිහට තමයි කියනවා සංස්කාර හටගන්නේ. හැබැයි රජතුමනි ඇසත් රූපයක් නැති කල්හි ඇසේ විඥානයක් ඇති නොවේ. ඇහත් නැත්නම් රූපෙත් නැත්නම් ඇහි විඥානය හටගන්නේ නැහැ. ඊට පස්සේ ඒ විඥානයේ තුනම එකතු වෙන්නේ නැත්නම් ස්පර්ශය හටගන්නේ නැහැ. ස්පර්ශය හටගත්තේ නැත්නම් විඳීමක් විඳීමකුත් නැහැ. විඳීමක් නැත්නම් තෘෂ්ණාවක් නැහැ. තණ්හාව නැත්තම් උපාදාන බැඳී යන්නේ නැහැ. උපාදාන නැත්තම් භවය නැහැ, කර්ම සකස් වීම නැහැ. කර්ම සකස් වීම නැත්තම් ඉපදීමක් නැහැ. ඉපදීමක් නැත්තම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියන මේ විඳවා විඳවා යන ජීවිතයක් හැදෙන්නේ ආය. ඔන්න ওই විදිහට තමයි සංස්කාර ඇති වෙන්නේ නැත්තේ. ඒතර සංස්කාර කියන්නේ මේ ජීවත් වෙවි යන ලෝකෙට. ඉතින් මේ විදිහට අපේ නාගසේන මහරහතන් වහන්සේ කන අනුව කනයි ශබ්දයයි නිසා තමයි කනේ විඥානේ හටගන්නේ. ඒතර කනේ දැන් කනකුත් නැත්තම් දැන් මෙහෙම හිතන්නකෝ මේ දෙකම තියෙන්න ඕන. කන තියෙන්නත් ඕන, ශබ්ද තියෙන්නත් ඕන. දැන් අපි කියමුකෝ බීරු බීරෙක් ඉන්නවා. කන ඇහෙන්නේ නැද්ද කෙනෙක්? ඔහුට කොච්චර කන ළඟ වීණා වැයුවත් ඔහුට ඇහෙන්නේ නැහැ. කෙනෙකුට කනක් තියෙනවා. නමුත් ඔහුට සද්දයක් එන්නේ නැත්තම් ඒත් කන වැඩ කරන්නේ කන තියෙන්නත් ඕන, ශබ්ද තියෙන්නත් ඕන. හැබැයි ඒ කනෙන් ශබ්ද දැනගන්න ඕන. ඒ කනෙන් ශබ්ද දැනගන්න ස්වභාවයට කියනවා ඒ ඒ කනෙන් ශබ්දේ අපි කියන සංවේදී වෙන ස්වභාවයට කියනවා විඥාන මේ කනේ විඥානේ දැන් අපි කියමුකෝ කනක් තියෙනවා ශබ්දිකුත් තියෙනවා නමුත් ඔහුගේ කල්පනාව වෙන පැත්තක මානසිකාරය. එතකොට අර කණෙන් අර ශබ්ද දැනගත්තේ නැහැ. එතකොට එහෙනම් විඥානෙ හටගත්තේ නැහැ එතන. ඒ නිසා මේ කතා කරනවා මේ දන්නේ දැන් මේ බනහද්දි මුතුණත් මේ රූප රාමෝදිහා බලාගෙන ඉතින් වෙන ලෝකයක කල්පනාව ගියොත් බන ගිහිල්ලා විනාඩි 5ක් විතර එයාට මතක නැහැ. කනක් තිබ්බ ශබ්දෙ තිබ්බා. විඥානය හටගත්තා. විඥානය හටගත්තේ නැහැ. විඥානේ හටගත්තේ නැති නිසා අර ශබ්ද ස්පර්ශ වුන්නේ නැහැ. ස්පර්ශ වුන්නේ නැති නිසා විඳීම ආවේ නැහැ. දැන් විඳීමත් එක්කනේ මේ වෙන ඒවට channel වලට මාරු කරන්නේ නැතුව, නිදා ගන්න නැතුව මේ ඇස්කම් අරගෙන මේ බලාගෙන ඉන්නේ විඳීමත් එක්කනේ. ඒක මේ විඳිනවනේ මේ ස්වභාවය. ඒ විඳීමත් එක්කනේ මේ ඇල්ම එන්නේ. තේරුණා නේද? එතකොට වේදනා පච්චය තණ්හා, තණ්හා පච්චය උපාදාන. උපාදාන පච්චය භවෝ. ඊළඟට උප උපාදාන කියන්නේ මේක ගත්තොත් මේ මේකෙන් ගැලවෙන්න බෑ ලේසියෙන්. ගැලවෙන්න බෑ කියන්නේ ඉතින් අවබෝධ කරපු කෙනාම රහතන් වහන්සේනේ ගැලවුණ කෙනා. එහෙම නැත්නම් මේ වැඩසටහනෙත් උපාදානෙ තියෙනවානේ. එතකොටනේ හිතෙන්නේ හිත වැඩසටහනක් කොහොම හරි බලන්න ඕන. කලින් වැඩසටහන් කොහොමද දන්නේ? ස්වාමීනි එහෙම ධර්මයේ ශ්‍රවණය කිරීම පිළිබඳ විමසීම පිළිබඳව ඒ පහළ වෙන සිත අපට යහපත පිණිස පවතින. මේක ඒ මේ තියෙන ධර්මයට තියෙන කැමැත්ත එහෙමයි. ඔහු ඒකෙන් නිදහස් කරවනවා. එහෙමයි ස්වාමීනි. මේ තියෙන කැමැත්තෙන් ඔහු නිදහස් කරවනවා. මේ තියෙන කැමැත්ත මේ තියෙන උපාදානය මේ තියෙන ආසාව නිසා තමයි ඔහු නිවනක් දැන් මෙහෙම හිතන්නකෝ ඔබට හිතුනොත් එහෙම මට දැන් අනුරාධපුරේ යන්න ඕන කියලා ආසාවක් කැමැත්තක් වීරියක් උපදිනවා. එහෙමයි. එතකොට අනුරාධපුරේට යනවා. ඒ ආසාව කැමැත්ත වීරිය නිසාම. අනුරාධපුරේට ගිහිල්ලා වැඳ පුදාගත්තට පස්සේ එයාට ආයෙත් අදහසක් එනවාද මට අනුරාධපුරේ යන්න ඕන කියලා. එයාගේ ආසාව එතනින් තෘප්තිමත් වෙලා. ආයෙ මේ විදිහට යන්න ඕන කියන කතාවක් නැහැ. ඊට පස්සේ පස්සේ ආයෙ වෙන සිතුවිල්ලකින් එන්නේ. ඒ වගේ තමයි යම් අර තිබුණොත් එහෙම යම් කැමැත්තක් උපාදානයක් ධර්මයක් එක්ක ඒ ධර්මය අවබෝධ කරන්න ඒ උපාදානයේ කැමැත්ත අවශ්‍යයි. ඒකෙන් තමයි ඔහු මෙහෙවන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ අර අපිට පැහැදුවේ කනක් තියෙන්න ඕන, ශබ්දයක් තියෙන්න ඕන, විඥානය හටගන්න කියලා. මේ යෝගාවචරයා එක්තරා විදිහකට හුදකලා වෙන්නේ පෙර දවස වනයේට වගේ ගමන් කරන්නේ වැඩම කරන්නේ. ඒකෙන් එතකොට මේ උපාදාන ඇතිවීම තණ්හාව ඇතිවීම පාලනය කරන්නේ. එතන උපාද එතන නෑ. එතන තියෙන්නේ මොකක්ද දන්නවද? විවිධකයේ අසුර කරනවා. එහෙමයි සර්. මේ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හය නානා අරමුණු ග්‍රහණය කර ගැනීමත් එක්ක අවිවේකී වෙනවා. එතකොට ඔහුට කාය විවේකේ චිත්ත විවේකේ අවශ්‍ය වෙනවා. මේ ධර්මය අවබෝධ කරන්න යම් කාය විවේකයක් චිත්ත විවේකයක් අවශ්‍යයි. එතකොට අතීතේ මහවනේ ගල් ගුහාවර ගල් ගුහාවල වනේ හුදකලා වුණේ උන්වහන්සේලා ගොඩාක් වීර්ය කරන අදහසින්. හිත වෙනතක යා නොදී එක අරමුණක් අල්ලාගත්තට පස්සේ අරමුණම ග්‍රහණය කරගෙන මේ ග්‍රහ අරමුණම විමසා විමසා උන්වහන්සේලා මානසිකාරය දියුණු කරා. ඉතින් ඒ ඒ විදිහට විදර්ශනා කරලා කෙලිස් එක්ක සටන් කරපු යෝගාවචරයන්ගේ යුගයේ ඉතින් ගොඩක් ඈත. ගොඩක් ඈත. ඉතින් නමුත් දැන් පුහුණු වෙනා ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ඒක ඒ විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒක කාය විවේකයේ චිත්ත විවේකයේ ඇසුරු කිරීම. ඉතින් මේ විදිහට අර කනස් ශබ්දයක් විඥානයත් නිසා කනේ ස්පර්ශය ඇති වෙනවා. ස්පර්ශය නිසා වේදනාව, වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා උපාදාන, උපාදාන නිසා භවය, භවය නිසා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් හට ගන්නවා. ඒතුළු මේ විදිහට මේ මුළු මහත් දුක් අන්දරාවම හට ගන්නවා. මේ විදිහට තමයි කියනවා සංස්කාර හටගන්නේ. ඒ අනුව තේරෙනවා සංස්කාර කියලා කියන්නේ අපිට මේ ලැබුණ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. අපි අහන දකින්න ලෝකෙත් එක්ක ජරා මරණ ලෝකෙත් එක්ක මේ ඉන්නවනේ. ඒ ජරා මරණ ලෝකෙත් එක්ක අපි මේ ඉන්න ජීවිතේට තමයි සංස්කාරයක් කියලා කියන්නේ. සංස්කාර නিত্য දෙයක් නෙවෙයි සංස්කාරයක්. ඉතින් මේක විස්තර කළා විස්තර කරනකොට මේ අපේ මේ මිලිඳු රජතුමා ඉතාමත් ප්‍රීතියට පස්සලා ආයත 6 ගැන විස්තර කරනවා. එහෙමයි. මේ ඉතාමත් ප්‍රීතියට පස්සලා කියන ස්වාමීන් ඉතාමත් අගේ ඉතාමත් දක්ෂයි. ඔබ වහන්සේ මේ ජීවි අපිට කියලා දුන්නා මේ ජීවිතයේ සංස්කාර උපදින හැටි. එහෙමයි. කියලා ඉතින් ප්‍රීතියටපත් වුණා. ඒ විදිහට අර සංස්කාර ගැන අහපු ප්‍රශ්නේ ඒ විදිහට. මහත්ය විශේෂයෙන් කියන්න ඕන මේ ධර්මය අහන පිරිසට. එහෙමයි. ඒ තමයි මේ මිලිඳු රාජ ප්‍රශ්නේ මෙච්චර ගැඹීරව මේ කරුණු කාරණා කතා වෙන පරිච්ඡේදයේ තියෙන මේ මිලිඳුරාජ ප්‍රශ්නේ එකේ පළවෙනි පොත් වහන්සේ පළවෙනි පොත් වහන්සේගේ. ඒකට දෙවෙනි පොත් වහන්සේගේ ඉඳලා නානා ප්‍රශ්න. එහෙමයි. එක එක විදිහට යක්කු මැරුණාට පස්සේ මොකද්ද වෙන්නේ? චෛත්‍ය වලින් රැස් විහිදෙන්නේ ඇයි? ඇයි දේවදත්ත අපාය යනවා කියලා දැනගත්තා නම් බුදුරජාණන් වහන්සේ ඇයි දේවදත්තව මහානකොලේ? ඉතින් ඊළඟට මේ වේසාන්තර රජුරෝ දන් දෙන්න තිබ්බනම් අර පුංචි උන් අඬව අඬව ඇයි දන් දුන්නේ? Taman දෙන්න බෑ දානෙට. Tamanනේ බුදු වෙන්නේ. ඇයි මේ පොඩි උන් දන් දුන්නේ? කියලා අනේක ප්‍රකාර ප්‍රශ්න අහනවා. හැබැයි ඒවා අපිට මොන ගහන්නේ ඊළඟ. ඊළඟට දෙවෙනි පොත් වහන්සේගෙන්. ඉතින් ඒ නිසා අපූර්වයි සාමාන්‍ය මිනිස්සු හිතන්නේ මේවා. එහෙමයි. අපූර්ව දේවල්. ඊට පස්සේ ආන ඔබ මේ බුදුරජාන් වහන්සේ නිරෝගී කෙනෙක්නේ කියලානේ දේශනාවේ තියෙන්නේ. එහෙනම් ඇයි බුදුරජාණන් වහන්සේට කොන් දෙක එක්කම හැදුනේ? කියලා එක එක රජතුමාට හැදෙන මේ ප්‍රශ්න රජතුමා හැබැයි ඒවා හිතෙන් හැදුවේ. අනාගතයේ අය අහයි කියලා. දැන් ওই පානදුරාවාදය සහිත පංචමහාවාදවලදී මිනිස්සු ওই ධර්මය අහලා එක එක ඒවා හාරහාර ප්‍රශ්න ගොනු කර කර ඇහුවානේ. අදට ප්‍රශ්න හදන මිනිස්සු ඉන්නවනේ. දැන් අදටත් ඉන්නවනේ බුදුරජාණන් වහන්සේ ඇයි මේ යසෝදරා දාලා ගියේ? එතකොට තමන්ට ආදරෙන් හිටපු කෙල්ලෙක් දාලා මහාන වෙන්න ගියේ ඇයි? එයාට අසාධාරණයක් නුනේ කියලා අද නඩු කියන අය ඉන්නවා. නමුත් යසෝදරාවත් පිරිනුවම් පෑවා, බුදුරජාණන් වහන්සේත් පිරිනුවම් පෑවා, රාහුලයන් පිරිනුවම් පෑවා, සුද්ධෝදන රජුගේ මාලිගාවේ ඔක්කොම පිරිනුවම් පෑවා. අපේ උන් තවම නඩු කියනවා. මතවාද හදා ගන්නවා නේද? මතවාද හදා ගන්නවා. ඉතින් අර මිලිඳු රජතුමා අනාගතේ මෙහෙම ප්‍රශ්න හැදෙන්න පුළුවන් කියලා හිතලා හිතලා ඒ ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න ටික තියෙන්නේ ඉදිරියේ. මේ සම්පූර්ණයෙන්ම රජතුමාට මෙතෙක් කාලයක් විසඳ ගන්න බැරුව තිබ්බ මහා ගහම්බීර දහම් කරුණු ටික තමයි මේ පළවෙනි පරිච්ඡේදයෙන් මේ විසඳ ගන්න. ඉතින් ගොඩාක් අය මිලිඳු රාජ ප්‍රශ්නේ කියවන්න ගියාම මේ ගැඹුරු ධර්මයේ දැන් පටිච්චසමුප්පාදේ වගේ දැන් අර තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැති එකත් එක්ක අර කියවන එක නතර කරනවා. එහෙමයි. නමුත් ওই දෙවෙනි පොත් වහන්සේ තුන්වෙනි පොත් වහන්සේ වගේ නිකම් පෙරළුන තැනකින් කියවලා එහෙම කිව්වොත් ලොකු ආසාවක් එනවා. හැබැයි ක්‍රමේ දැනගන්න ඕන. එතකොට රාය දැන් මට මට මේ අපි අඳුරන පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. ඒ ස්වාමීන් වහන්සේ මිලිඳු රාජ ප්‍රශ්න කියලා පොතක් තිබිලා. උන්වහන්සේ හිටපු ආරන්නේ. ඊට පස්සේ උන්වහන්සේ මේ පොත මේ පෙරලලා පෙරලලා බලනකොට තියෙනවා මේ ඇයි බුදේවදත්ත මේ අරහත්ත්වයටපත් වෙන මේ මේ අපාය යනවා කියලා දන්නවා නම් ඇයි මහානකලේ කියලා අහලා ප්‍රශ්න. ඒ වගේ නාන ප්‍රේතුට ඒ ස්වාමීන් වහන්සේට ඉතිලා තියෙනවා ආ මේ මොකද්ද මේ ශ්‍රද්ධාව නැති කෙනෙක් අහපු ප්‍රශ්න මේ පොත් අපි කියවලා වැඩන්නේ කියලා තියලා. එහෙමයි ස්වාමීන්. තේරුණා නේද? යන්නේ ඒකෙදින් තමයි අපිට අර මුල ඉඳලා අර නාගසේන මහරහතන් වහන්සේ බිහි වෙච්ච හැටි, උන්වහන්සේ ප්‍රශ්න විසඳපු හැටි ඊළඟට මේ දැන් මේ මූලික ප්‍රශ්න ටික රජුරුවන්ගේ ප්‍රශ්න ටික අහන්නේ. එතන ඉඳලා රජුරුවන්ගේ උපකල්පනය කරලා අහන එක තියෙනවා. මේ රජුරුව මේක අහන්නේ අනාගතේ තවත් කෙනෙක් බුද්ධ ශාසනයට නිගරු කරන්න බැරි වෙන්න උත්තරේ ගන්න ඕන නිසා කියලා තියෙනවා. එතකොට ඒ නිසා මම හිතනවා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තව ඉදිරියට කියවගෙන යන්න මේ දහම් පිළිසඳර ඔබ ඇසුරු කිරීම බොහෝ ඔබට උපකාරයි කියලා. එහෙමයි ස්වාමී. සමහර අය මේ වෙනකොට කියවලා ඇති ගොඩාක්. ඉතින් අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට අවවාද කරන පරිදි ඔබට මේ පරිච්ඡේද කියවාගෙන මේ දහම් පිළිසඳරෙහි සවන් දෙමින් ඔබට බොහෝ උපකාර සලසා ගන්න අවස්ථාව වේදෙන අපි ඒ සඳහා ඔබට ආරාධනා කරනවා. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර සමග අපේ රැඳෙන්නේ විරාමයට පෙර ආතුවත් අපි පින්වත් ස්වාමීන් වහන්සේගෙන් තවත් කාරණා කිහිපයක් අපිට දැනගන්න පුළුවන් වේවි. අවසරයි ස්වාමීන්. ඔව් එතනදී අර විශේෂයෙන් මෙතනදී මතක් කරන්න තියෙන්නේ ඉතින් අර සංස්කාර ගැන රජුරු අහපු ප්‍රශ්නෙට උන්වහන්සේ උත්තර දුන්නා මේ ආයතන හය නිසා ආය ජීවිතයක් හැදෙන හැටි. ඒකට පටිච්ච සමුපාදය කියන එක කොහේවත් ඈතක තියෙන එකක් නෙවෙයි මහත්තයා. මේ ඇහේනේ පරිසම්පාදේ හටගන්නේ. මේ කනේනේ පරිසම් මේ මොහොතේනේ හටගන්නේ. මේ මොහොතේ රූප රාමුවකින් ඔබට මාව පේනවා කියන්නේ ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. එතන ස්පර්ශයක්. එතන වේදනාවක්. එතන විඳීමක්. එතන තෘෂ්ණාවක්. එතන උපාදානයක්. එතන කර්ම සකස් වීමක්. එතන උපතක්. ඒ උපතට ජරා මරණ සකස් වෙනවා. ස්වාමීන් මේ දෙයකට අපි මේ අකුසල චේතනාවක් රස විඳමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කාලය බොහෝ කොට Facebook වල හෝ නැත්නම් මාධ්‍යෙන් හෝ කොමන තැනකින් දැකපු රූපයක් හරි මානසිකාර කර කර බොහෝ වෙලාවක් ගත කළොත් එහෙම අපිට භවය නේද හැදෙන්නේ ස්වාමීන් ඔව් බොහෝ වෙලාවක් කියන්නේ ඕක දැන් මනසත් එක්කනේ වැඩ කරන්නේ ඒකට මනසේ වැඩ කරන්නේ එක්කෝ ඇහෙන් දැකපු රූපයක් එහෙමයි එක්කෝ කනෙන් වැඩ කරපු ශබ්දයක්. අහපෝ එක්කෝ නාසයෙන් දැනුණ ගඳ සුවඳක් එක්කෝ දිවෙන් ලැබුණ රසයක් එක්කෝ කයෙන් ලැබුණ පහසක් එක්කෝ මනෝ සංචේතනාවක් හිතේ වැඩ කරනවා මෙහෙම මෙහෙම මෙහෙම කියලා එතකොට ඒ වැඩ කරනකොට ඒකෙත් මොහොතක් මොහොතක් මොහොතක් පාසා මොහොතක් මොහොතක් මොහොතක් පාසා ඒකෙත් කර්ම සකස් වෙනවා ඉතින් කර්ම සකස් වීමක් කියලා කියන්නේ ඕන්නේ සෝරෙය කියන සිටුතුමා කච්චාන මහරහතන් වහන්සේ දැකලා හිතුණා මෙච්චර ලස්සන කච්චාන මහරහතන් වහන්සේගේ කාංචන වන්නේ කාංචන කියන්නේ රත්තරම් පාටයි. ගොඩාක් ලස්සනයි. හිතුවා අනේ මේ වගේ ශරීරයක් ඉතින් මේ එක්කෝ අපේ නෝනට තිබුණා නම් එක්කෝ මේ වගේ ශරීරයක් මට ස්පර්ශ කරගන්න තිබ්බනම් කියලා අර නොකල යුතු තැනක නොසිතිය යුතු මෙයාගේ හිතේ අමතු කාමාශාවක් හටගන්නවා. ඒතර මේක මනසින් නෙවුනේ. ඒ මොහොතේම මේ රූපකාය වෙනස් වෙලා ගිහිල්ලා පිරිමි කම නැති වෙලා ගෑණි කෙනෙක් ගෑනු කෙනෙක් වුණා. ඇඟේ මාස් ඇදිලි ඇති වුණා. ශරීරයේ අවයව වෙනස් වුණා. සම්පූර්ණයෙන් මේ විලාම කොණ්ඩේ ටික ටික දික් වුණා. හරි භයානකයි නේද? හරිම භයානකයි. මනසින් හිතන දේ. ඉතින් ඒ නිසා මානසික දේ වහා අපි හදා ගන්න ඕන. මහතේ ওই කාරණාවේදී තවත් විස්තර කරන්න හිතෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ තරුණ ළමයි අපිත් එක්ක කතා කරනකොට ළමයි සාමාන්‍ය 10කට 3 දෙනෙකුට වගේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි දැන් බුදුන් වඳිද්දී සෑයක් බෝධියක් දැක්කොත් එකපාරම හිතට කුණු හරපයක් එනවා. එහෙමයි. එක්ක මොකක් හරි නරක සිතුවිල්ලක් එනවා. වෙන මොකක් හරි අපබ්‍රංශයක් මේ මොකක් හරි අංගල දෙමයක් එනවා. එතකොට ඒ ආවට පස්සේ එතකොට එයා බය වෙනවා. දැන් ධර්මය අහලා මොන හරි කියනවා නම් එයා හිතනවා අනේ මගේ අතින් පව සිද්ධ වෙනවා කියලා. එතකොට ඒක මහන්තය ඒ වාගේ වෙලාවකදී ඒ සංස්කාර හිතට එද්දී එයා ඒ වෙලාවේ බලවත් චේතනාව පහළ කරන්න ඕන. මේක මගේ බලපෑමකින් තොරව මගේ හිතට එන බාහිර බලපෑමක් කියලා. ඒ නිසා මේක මට අදාළ නැහැ බාහිර බලපෑම මාගේ ජීවිතේ තුනුරවන්න පූජා කරනවා කියලා පිරිත් තියාගෙන අවුරුද්දක් විදියට අවුරුද්දක් විතර ප්‍රැක්ටිස් කරන්න ඕන. එහෙමයි. ඒ එතකොට තමයි ওই අදහස නැති වෙන්නේ. මම එහෙම කිව්වේ අර මනසින් මානසිකාර කර කර ඉන්නකොට කර්ම සකස් වෙනවානේ. ඒතර ඕක කෙනෙක් වැරදිවට ගහ ග්‍රහණය කරගෙන හිතුවොත් එහෙම මම මෙහෙම බුදුන් අඳින්න යනකොට මට මේ නරක සිතිවිලි එනවා මෙහෙමයි කියලා. ඒතකොට එයා පසුබෑමකට එන්න පුළුවන්. ඒතකොට එහෙම පසුබෑමකට එන්න එපා. පසුබෑමකට එන්නේ නැතුන් එයා ඉක්මනට චේතනාව පහළ කරන්න ඕන මේක මට අයිති දෙයක් නෙවෙයි බාහිර බලවේගයක් නිසා මගේ හිතට එන දෙයක් මම බුදුරජාණන් වහන්සේ සරණ ගියා ධර්මයේ සරණ ගියා සංඝරත්නයේ සරණ ගියා මේවා නරක සිතුවිලි පහළ කළොත් ඒකේ පාපය සිද්ධ වෙනවා කියලා මම දන්න කෙනෙක් ඒ නිසා මම නම් සිතුවිලි පහළ කරන්නේ මේ ඉන්නේ බාහිර බලවේගයක් කියලා මේ ඒ විදිහට හිත හදාගෙන ශක්තිමත් කරගන්න ඕන කාලයක් යනකොට ඒක හරියනවා මම මේ සංස්කාර ගැන කතා කරද්දී බාහ්‍ය මේ සමාජයේ තියෙන මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මහත්තයෝ ඒ කතා කළේ. ඊට පස්සේ සංස්කාර ඊළඟ හට ගන්න හැටි සංස්කාර කොහොමද මනුස්සයෙක් ජීවිතේට බලපාන්නේ කියලා ඊළඟ ප්‍රශ්نين අහනවා. අපිට එකෙන් ගොඩක් තේරුම් ගන්න පුළුවන්. අවසරයි ස්වාමීනි. ඔබ අපි කතා කරේ හිටියේ සංස්කාර ගැන. ඉතින් මේ ඊළඟට හරිම ලස්සන කාරණාවක් ඊළඟට තියෙනවා. මහත්තයෝ දැන් මේ හිතන්නකෝ දැන් අපිට මේ ශරීරය ලැබුණානේ දැන් ඔන්න මට කර්මානුරූප මෙහෙම ඇඟක් ලැබුණා. ඔබතුමාට ওই වගේ ශරීරයක් ලැබිලා. කටහඬක් ලැබිලා. ඊට පස්සේ ඔබට ඔබ ජීවත් වෙන පරිසරය. එතකොට අපිට හිතෙන්නේ නැද්ද මේක එකපාරම අපිට ලැබිච්ච එකක්. කියන්නේ ලෝකේ කලින් මේ වගේ රූපයක් තිබ්බේ නෑ. මේ වගේ රූපයක් කවදාවත් තිබිලා නැතුන් එකපාරම මේ වගේ රූපයක් හැදුනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඊට පස්සේ ගෙයක් තිබ්බා කියන්නකෝ. ලස්සන ගෙයක් කවදාවත් ලෝකේ කොහෙවත් නැති ගෙයක් තමයි මේ හැදුනේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට ඔබ දැන් අපි තීරුම් කරගෙන යමුකෝ බලන්න මේ මේකේ තියෙනවා මේකට උත්තරයක් මේ තියෙන්නේ. අපේ මිනිඳු රජතුමා අහනවා ස්වාමීනි නාගසේනියන් වහන්සේ නොතිබෙන්නා වූ යම් සංස්කාරයන්ගේ ඉපදීමක් තියෙනවද? ඔව්. කියන්නේ නැති නෑ සංස්කාරයක් නෑ. දැන් හිතන්නකො මං කියන්නේ මේ ජීවිතය අපේ සංස්කාරයක් නෙමෙයි. මේ රූපය සංස්කාරයක්, කටහඬ සංස්කාරයක්, මේ අතපය හැසිරීම සංස්කාරයක්, සිතවිලි පහළ කිරීම සංස්කාරයක්. අපිට හිතන එක එක දේවල් තියෙනවානේ. දැන් සමහර අය හිතනවා මේ මට හිතනේවා නම් සංසාරේවත් හිතිලා නැතුව ඇති කියලා එයා හිතනවා. ඒ වගේම සමහරවල්ට කියනවා මට හිතෙන දේවල් නම් මේ ලෝකෙ කිසි කෙනෙකුට හිතෙන්නේ නැතුව ඇති කියලා කියනවානේ. ඒකට ඒකේ අර්ථය තමයි පෙර නොවූ විරු සංස්කාර හටගෙන කියන එක තමයි එයා කියන කතාවේ තේරුම. එතකොට රජතුමා අහන ප්‍රශ්නේ තමයි ස්වාමීනි නාගසේනයන් වහන්සේ නොතිබෙන්නා වූ යම් සංස්කාර ඉපදීමක් තියනවාද? ඊට පස්සේ අපේ මහරහතන් වහන්සේ දේශනා කරනවා නොතිබෙන්නා වූ යම් සංස්කාරයන්ගේ ඉපදීමක් නැත. නැති සංස්කාර නම් ඉපදින්නේ නැහැ. මහරජාණෙනි තිබෙන සංස්කාර තමයි උපදින්නේ. ඔන්න උපමාවක්. ඊට රජුරවන අනේ ස්වාමිනී උපමාවක් කියන්න. ඊට පස්සේ අපේ රහතන් වහන්සේ දේශනා කරනවා මහරජාණෙනි මේ ගැන කුමක්ද සිතන්නේ? මේ නොතිබුණු නිවසකුයි ඉපදුනි. දැන් මේ තියෙන ගොඩනැගිල්ල. ඊට පස්සේ දැන් ඔබගේ ගෙදර. දැන් ඔබ බලන්න ඔබගේ ගෙදර. එතකොට කලින් කවදාවත් කොහෙවත් තිබ්බේ නැති gedarak නේද ඔය තියෙන්නේ. ඒ ඒ gedara නේද ඔබ වාඩි වී සිටින්නේ. දැන් අපි ගත්තොත් තමයි ශ්‍රද්ධා රූපවාහිනිය බලන කෙනෙකුට දැන් අපි මේ ධර්ම සාකච්ඡා කරන මණ්ඩපේ කෙනෙක් කල්පනා කරන්න පුළුවන් කවදාවත් නැති මණ්ඩපයක් නේ මේක. එහෙමයි. ඒක ශ්‍රද්ධාවකින් අලුතෙන් හදලා මේ මණ්ඩපේ. කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට අහනවා ඒ කවදාවත් හදපු නැති එකක් නේද ඔය කියලා. රජතුමා නුවණක් කර රජතුමා කිව්වා එහෙම නෑ ස්වාමීනි. ස්වාමීනි මේ කවදාවත් නැති කතාවක් නෙවෙයි තිබ්බ දේවල් වලින් තමයි මේක හැදුවේ. තිබ්බ එහෙමයි ස්වාමීනි. දැන් අපිට මේ ගොඩනැගිල්ලක් විදිහට පෙන්වන්නට මේ ගොඩනැගිල්ල හදලා තියෙන මහත්ය තිබ්බ දේවල් වලින් නෙවෙයිද මේ තියෙන ලී ඊළඟට ගොඩනැගිලි ඒ වගේ නෙවෙයිද මේ කැටයන් හදලා ඊළඟට මේ දැල් වෙන පහන් කලින් කොහේ හරි තිබ්බ පහන් නෙවෙයිද එහෙමයි. දැන් ඒ කලින් තිබ්බ තිර නෙවෙයිද? කලින් තිබ්බ තෙල් නෙවෙයිද? ඊළඟට මේ පහන් හදන ඒවා කලින් තිබ්බ මැටි නෙවෙයිද? කියනවා ස්වාමීනි මේ ගේ ඔබ ඉන්න ගේ කලින් නොතිබුණ එකක් නෙවෙයි. ස්වාමීනි මේ නිවස හටගත්තු දර කලින් වනේ තිබ්බා. මේ මැටි නැත්නම් මේ වැලි සිමෙන්ති ඔබගේ වචනෙන් කිව්වොත් තිබ්බේවා. ස්ත්‍රී පුරුෂයන්ගේ උත්සාහයෙන්ුයි මේ නොතිබුණෝ නිවස ඉපදුනේ. එතකොට කලින් තිබ්බේ නැති දෙයක් ඉපදුනා කියලා අපි ව්‍යවહાරික වශයෙන් පාවිච්චි කළාට කලින් තිබ්බ දේවල් එකතු කරලා තමයි මේක ඉපදුනේ. දැන් ඔබගේ නිවස බලන්න ඔබගේ නිවස ඔබගේ නිවසේ තියෙනවා අලුතෙන් ඉරිදීම් පහල කරපු ඒවා තියෙනවද කියලා? එක්ක දොර ගත්තත්, ජනෙල් ගත්තත්, එහෙම නැත්නම් මේ රූප වාහනය ගත්තත් කොහේ හරි කලින් තිබ්බ දෙයක් එකකින් තමයි මේක උපද්දවලා තියෙන්නේ. ඒ නිසා සංස්කාර කියලා කියන්නේ යම් සංස්කාරයක් උපදිනවා නම් තිබ්බ සංස්කාරයක්මයි උපදින්නේ. කලින් නොතිබුණු සංස්කාරයක් නෙවෙයි. මහත්ය මේ ශරීරයේ මේ කටහඬ ඊළඟට මේ අපේ රූපය ඊළඟට අපේ හැසිරීම අපේ සිතිවිලි අපි කලින් සංසාරයේ අපේ එක එක විදිහට වැඩ කරපු ඒවා. එහෙමයි ස්වාමී. ඒව එකතු වෙලා තමයි මේ රූපේ හැදුනේ. අපේ ඇහැ තියෙන්න ඕනේ මේ විදිහට කියලා කලින් සංස්කාරය උපද්දවන කර්මයක් කරලා. මේ මූණේ හැඩේ මෙහෙමයි කියලා කලින් මේ මූණ උපද්දවන කර්මයක් කරලා. ශරීරයේ උස මහත දැන් ලකුණ්ඩ බද්දේ මහරහතන් වහන්සේ මෙච්චරයි චූටි. ඒදුරේ ශරීරයේ උස තීරණය කරානේ කලින් චෛත්‍යයක උස අඩු කරපු කර්මයේ විසින්. ඕනේ නැද්ද? හරි පුදුමයිනේ. ඒකට එක රහතන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ ගොඩාක් වළඳනවා. ඒතර ගොඩාක් වළඳන්න වළඳන්න කියන්නේ ඒතර ආමාශය කොච්චර ලොකුයිද? ඒතර උන්වහන්සේගේ ආමාශය හදලා දුන්නා. කලින් ජීවිතේක එක දිගට ගොඩාක් මේ ආහාර ගන්න සත්තු අතර ඇත්තු වෙලා ඒ වගේ එක දිගට ඉපදිලා. ඒතකොට මේ ඉපදුන සංස්කාරය මේකට ආපහු හදලා දුන්නා. ඒතර ඔකට කියනවා අභිසංස්කරණය කරනවා කියලා. සංස්කෘතේ තවත් සංස්කෘතයකට අභිසංස්කරණය කරනවා කියලා. ගොඩාක් හිතන්නේ නැතුව බලන්න අර සසරේ තිබ්බ දෙයක්ම ආවා. ඒක ස්වාමීන් සංස්කාරවල ස්වභාවයද? ඒක තමයි සංස්කාරවල ස්වභාවය. එතකොට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ මගේ හිතට මේ පුදුම පුදුම දේවල් හිතෙනවා කියලා. පුදුම ඒවා නෙවෙයි. කලින් සංසාරේ හිතපු ඒවා. අපි කියමුකෝ අසම්මත දේවල් හිතෙනවා නම්. ඊළඟට නපුරු දේවල් හිතෙනවා නම්. ඊළඟට গুপ্ত දේවල් හිතෙනවා නම්. গুপ্ত දේ සොයාගෙන යනවා නම්. ඒ සංස්කාරයේ කලින් සංස්කාර පුරුදු කරපු ඒවා. මහතේ මට මොන ගෙල්ල තියෙනවා සාමාන්‍යයෙන් ඔය නැකත් කේන්දර නිමිති පැත්තට හිත වැඩියෙන් වැඩ කරන. එහෙමයි. දේවාල පැත්තට වැඩියෙන් වැඩ කරන. මන්තර ඉගෙන ගන්න ආසාවල් හිතෙන. දේව රූපවලට කැමැති. ඊළඟට ටීවී එකේ වුණත් දේව කතා, පුරාණ කතා බලන් ආසා චරිත තියෙනවා. ඒ චරිත කතා කරලා එයාලගේ ස්වභාවය කතා කරලා බලනකොට සමහර සමහර අයගේ අපි කියමු පෙර ජීවිතයේ අය දන්නවා කියලා. එහෙම බලනකොට කලින් පූජකවරු කලින් මේ මේ මේ මේ අපි කියමු එක එක තැන්වල හිටපු පූජකවරු. ඒ ඊළඟ දේව භක්තිකයෝ ඊළඟ කලින් දෙවරුන්ට වතාවත් කරපු අය. ඒ වගේ අර සංස්කාර වෙනවා මේකට. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ භික්ෂුන් වහන්සේගේ වෙනි අවස්ථා දැක්කම අතීත කතාව එහෙම දේශනා කරන අවස්ථා. එහෙම තේනවනේ. අන් අන් හරි. දැන් ජාතක කතාවල කියන්නේ ඕක කලින් ජීවිතෙත් වගේ තමයි. එහෙමයි. කියලා සංස්කාර දැන් එකපාරම එක ආඳුර නමක් ඕන අපි කියමු උදාහරණ සංස්කාරවල ස්වභාවය. ඔන්න එක ස්වාමීන් වහන්සේ නමක් එක මේ ලැබෙන ලැබෙන පිරිකර කුටිය ගොඩ ගහ ගන්නවා. ඉතින් සංඝයා කිව්වා මේ අල්පේච්ච වෙන්න ඕන කියලා. උන්වහන්සේ ඒව ගණන් ගත්තේ නැහැ පුළුවන් තරම් ගොඩ ගහ ගන්නවා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට කතා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. එනකො ඒ ප්‍රශ්නේ එන වෙලාවේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම ධම්සභා මණ්ඩපෙ හිටියා. එහෙමයි. මර හාමුදුර මූණ එල්ලගෙන ආවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ සංඝයන් ඇහුවා මොකද මේ භික්ෂුවක් අකමැත්තෙන් ගෙන්නන්නේ? ස්වාමීනි මෙයා කුටියේ පුළුවන් තරම් ලැබෙන පිරිකර පිරිකර ගොඩ ගහ ගන්නවා. මේ සරල ජීවිතේ සරල වෙන්න කිව්වට මෙයා පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව මේ බුද්ධ ශාසනයේ තියෙන අත්හැරීමත් එක්ක අල්පේච්ඡකමත් එක්ක ඒ නිසා සරල වෙන එක භික්ෂුවකට හරි උපකාරයි කියලා. අරකට තරහ ගිය අර භික්ෂුවට. තරහ ගිහිල්ලා මෙයා මොකද කළේ? එහෙනම් මේ සරලකම කියන්නේ මේකද කියලා සිවුරක් ගලවලා අඳනික් ගැලෙව්වනේ. ගලවලා මේ නිර්වතින් උපන් ඇඳුමින් අර පිටිසමැදේ ඔන්න සරලකම කියලා ගස්සගෙන ගියා. එතකොට අපිට හිතෙනවනේ පුදුම දෙයක් මේවා නම් සංසාරේවත් වෙලා නැති ඇති නැතුව ඇති මෙහෙමත් එකක් බුදු කෙනෙක් ඉස්සරහ අපිට කියලා අපිට හිතෙනවනේ. එතකොට මහත් එහෙම හිතුවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි සංසාරි පුරුද්දක් කියෝයි. එළුවැල්ල පෙන්නන එක සංසාරි පුරුද්දක් කියවා. කොහොමද? මෙයා බොහොම ඉස්සර සංසාරේ සත්තු එකතු වෙලා සත්තුන්ගේ කතා බහක් ඇති වෙලා ඒ සත්තු අතර කතා බහක් ඇති වුණා මේ හංසයා තමයි රජුරෝ හංසයාගේ මේ පැටි අහංස පැටිත්ති හංස කුමරි මේ තමයි රාජකුමාරි කියලා කතාවක් ඇති වෙලා මේ හංසයාගේ දූ කුමාරි බැඳලා දෙන්න හොඳ කුරුල්ලෙක් කිව්වා හොයනකොට අර සියලු දෙනා අතර හංස අර දේනු අර චූටි කුමාරි කැමැති වුණේ මේ මොන රට අර ලස්සන පිල් කලඹක් සහ දිග බෙල්ලක් තියෙන නිසා. ඊට පස්සේ යා අර හංස මේ මේ පැටිත්ටි මල් මාලයක් අරගෙන ගිහිල්ලා අර මොන රට දැම්මා. ඉතින් අර සියලු දෙනාම සන්තෝෂෙන් කිව්වා මොනරා උඹ නම් හරි වාසනාවන්තයි රජතුමාගේ බිරිඳ මේ දුව ලැබුණා කියලා. ඉතින් අර සතුටට මෙයාලා මේ මොනවද දන්නේ මගේ ශාරීරියේ ලස්සන මීට වැඩිය තියෙන්නේ පිල් විදහාගත්ත ගමන් කියලා අර රාජ සභාව මැද අර සියලු දෙනා මැද අර මොනක පිල් විදහාලා දස්ස ගස්සා නටන්න ගත්තා. මහත්ය ඉස්සරහට ලස්සන වුණාට පස්ස පැත්තේ හෙළුවැල්ලි. එහෙමයි ශාන්. අර හංස රජුරෝ කල්පනා කරා මේකා කරපුන්නේ ලැජ්ජ ඇති වැඩි පල යන්න කියලා පන්න ගත්තා. එහෙමයි ශාන්. ඒ නිසා පින්වත් මහණෙනි එදා ওই මොන රවලා හිටියේ ඔන්න ඔය භික්ෂුව කිව්වා. එදත් ওই පුරුද්ද තිබ්බා අදත් ඒක ආවා කියලා කිව්වා. අන්න ඒකයි. ඒ ඒ ඒකයි මහත්තයා කියන්නේ ඔන්න හොඳ කාරණාවක්. සංස්කාරවල ස්වභාවය. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන වෙලාවේ දැන් අතහැරියොත් නික්කම්මයක් කළොත් දැන් ඒ අතහැරීම නැමැති එක මෛත්‍රී බුද්ධ ශාසනය හරියනවා. ඒතර දැමොත් ධර්මයේ ආද්දී මෙච්චර ධර්මයේ කියද්දී පරණ ගොඩේම වැටි වැටි අඩුපාඩු හදාගන්න නැතුව පරණ ගොඩේම වැටි වැටි හිටියොත් ගෑනු පිටිපස්සේ läගලගම මේ සත්වයා සමහර වෙලාවට මෛත්‍රී බුද්ධ ශාසනයේ ওই ස්ත්‍රීන්ට තියෙන ආසාව, කාමීට තියෙන ආසාව, භවභෝග වලට තියෙන ආසාව ඒව පිටිපස්සේම යන්නේ. එතකොට කවුරු හරි ඔය ගැන කතා කළොත් එහෙම මෛත්‍රී තථාගතයන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරાવી අනේ ගෞතම බුද්ධ ශාසනයේ දහං ගෝසාව ඇහෙනකොට ওই මිනිසු කාමයේ පිටිපස්සෙම තමයි ගියේ. අදටත් ඒක ආවා කියලා කියාවි. ඇයි අපේ බුද්ධ ශාසනයේ තිබ්බ විස්තරات එකනේ? නේද? ඉතින් ඒ නිසා පින්වත්නි දැන් අපි මේ බුද්ධ ශාසනයේ දහං ගෝසාව ඇහෙද්දී යමක් අතහරින්න පුරුදු කරනවා නම් අඩුපාඩු හදාගන්න පුරුදු කරනවා නම් ඒ වගේම ධර්මයේ ඉදිරියේ দমনය වෙනවා නම් කසාවතට කැමති නම් සංඝයාට ගරුයි නම් ගුණධර්ම දිනු කරන්න ආසයි නම් මේකම තමයි සංසාරෙට එන්නේ මොකද මෛත්‍රී බුද්ධ ශාසනය උනන් නැති දෙයක් උපදින්නේ නැහැ මේ තියෙන විස්තර තියෙන සංස්කාරම තමයි උපදින්නේ දැන් අපි දැන් මේකේ තව තියෙනවා මහන්තයා ඉතින් අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන රජු කියන අනී ස්වාමීන් තව උපමාවකින් කියා දෙන්න. ඊට පස්සේ මහරජාණෙනි පැලවෙන බීජ වර්ග පොළවෙන් උඩට වී අනුපිළිවෙලින් විශාල වෙනවා. මල්ඵල ගන්නවා. ඒ නොතිබුණු වෘක්ෂයන් ඉපදුනා නොවේ. තිබුණු වෘක්ෂයක්මයි හටගත්තේ. ඒ අයුරින්ම මහරජාණෙනි නොතිබුණු සංස්කාරයන් ඉපදෙනවා නෙවෙයි තිබුණු සංස්කාරයන්යි උපදින්නේ. දැන් ගහක් හැදෙන පරිසරයක් මේ පෘථුවියේ තියෙනවනේ. ඒකෙන්නේ අර ගහ හැදෙන්නේ. අමුතුවෙන් පහළ වූ ගහක් නෙවෙයි. නමුත් අපිට අලුත් ගහක්. ඒ වගේ අපිට අලුත් අලුත් දෙවියෙක් අතර ඉපදුනත් වෙන ජීවිතේ ඉපදුනත් කොහේ හරි අපි කියමුකෝ දැන් තිරිසන් ලෝකේ සත්තු ගත්තොත් දැන් අර මේ මහත්ය දැකලා මුහුදු ආශ්‍රය බූවල්ලා ඊළඟට ජෙලිෆිෂ් කියලා ඉන්නවා. පුදුම සත්තුනේ මහත්තයා. එතකොට තව තව ඉන්නේ එක එක සත්තු. එතකොට අපිට හිතෙනවා මේ මේ මෙහෙම හැදුනේ කොහොමද කියලා මෙහෙම සතෙක්. ඒ සතා හැදුනේ ඒ විදිහේ රූපයක් ලැබෙන සංස්කාර ඔහු තුල තිබ්බා. ඔහු කියන්නේ අලුතෙන් කෙනෙක් නෙවෙයි අපි. දැන් ජෙලිෆිෂ් කෙනෙක් වෙන්න ඒ ශරීරය හැදෙන ඒ ශරීරය හැදෙන සංස්කාරයක් මහත්ය අපි තුල තියෙනවා. ඒතකොට යම් දවසක ඒ සංස්කාරය ඉස්මතු වුණොත් ඒ සත්ව අතර උපදිනවා. දැන් මේ ලෝකේ මේ අරීරවල් හතක් පායලා ගිනි ගන්නවානේ. ගිනි ගන්නකොට මේ ලෝක සත්වයා උපදිනවා ආබස්සර ලෝකේ. ඒතකොට මේ නිරේ ඉන්න නිර්සතා බව පවා ආබස්සර ලෝකේ උපදිනවා. හැබැයි මහත්තයා ඒ ආබස්සර කියන බ්‍රහ්ම ලෝකේ ඉපදෙන සංස්කාර ඔහු තුල තියෙනවා. එහෙමයි ස්වාමී. නැති සංස්කාර උපදින්නේ නැහැ. නිරේ උපන් නිරිසතා තුලත් ආබස්සර බ්‍රහ්ම ලෝකේ උපදින සංස්කාරයක් තියෙනවා. ඒ සංස්කාරය ඉස්මතු වෙලා තමයි ආබස්සර බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ. ස්වාමීනි පුණ්‍ය සංස්කාරද? ඒක ඒක පුණ්‍ය සංස්කාරය. ඒ කියන්නේ සසර ගමනේ කොහේ හෝ එනකොට කොහේ ඇයි කෙලවරක් නැහැනේ. එහෙමයි ස්වාමීනි. කොහේ හරි ධ්‍යාන වඩපු ඒවා කුසල් දියුණු කරපේවා, බ්‍රහ්ම විහාර දියුණු කරපේවා. කවදා හරි සංසාරේ දැන් සාමාන්‍යයෙන් අද ලෝකෙ ගන්නකොට එක දිගට ඉඳගෙන සමාධියක් වඩන්න භාවනාවක් කරන්න කෙනෙකුට බැරි වුණාට සමහරවල් අතීතයේ මුළු ජීවිතේම යෝගාවචරයෝ. ධ්‍යාන වඩපු අය, කුසල් වඩපු අය. පැහැදිලි නේද? මේවා එනවා. දැන් අපි සාමාන්‍යයෙන් ශ්‍රද්ධාවට කියනවා අනේ බුද්ධ ශාසනයක අපිට මහාන වෙලා ඉන්න බැරි වෙන්න ඇති. මේ කසාවත දරාගෙන ඉන්න බැරි වෙන්න ඇති කියලා අපි කියනවා නෑ මහාන වෙලා ඇති ඕන තරම් ඕන තරම් මහාන වෙලා ඇති දැන් අපිට සංසාරේ අපිට මේ කසාවත දකින්නට ආසයි කියලා ධර්මය අහන්නට ආසයි කියලා අපි මහාන වෙන්න ආවනේ ඒකට අපේ කලින් ජීවිතවල අපිත් මහාන වෙලා ඉඳලා ඇති ඒ පුරුද්දට මේ ඉන්නේ ওই පුරුද්ද ගැන තියෙනවා ඊළඟට ඊළඟ සාකච්ඡාවක තියෙනවා මේ මිනුදු රජු වහන ප්‍රශ්නයක අපි ඒකෙදින් තව වැඩිපුර ඉගෙන ගමු. ඉතින් මහත්තයා මේ තව රජුරු කියනවා අනේ ස්වාමීනි තවත් උපමාවක් කියන්නේ. ඊට පස්සේ කියනවා රජතුමනි කුඹල් කරුවෝ පොළොවේ මැටි උඩටගෙන නොඑක් වර්ගයේ බඳුන් තනති. එක එක මැටි වලින් වාජන හදනවා. ඒ නොතිබුණු බඳුන් ඉපැද්දුවා නොවේයි. පුන් කලස් හරි සත්තුන්ගේ හරි පහන් හරි මැටි වාජන හරි නොඑක් දේවල් හදනවනේ. ඒතකොට මේක අලුතෙන් මවපු දෙයක් නෙවෙයි. සිබ්බ මැටි වලින්මයි මේක හැදුවේ. ස්ත්‍රී පුරුෂයන්ගේ මහන්සියෙන් කල්පනා ශක්තියෙන් අරක හැදුවේ. ඒතකොට ඒක අලුතෙන් පහල කරපු දෙයක් නෙවෙයි තිබ්බේ වගේ හැදුවේ. මහරජාණෙනි, සයිරෝස් කියන තව උපමාවක් කියන්න. ඊරෝස් කියන මහරජාණෙනි ඔන්න වීණාවෙන් හඬක් එනවා ලස්සනට. හඬක් එනකොට කියනවා පුදුමයි මේක නම් කොහෙන් ඉපදුනාද දන්නේ නැහැ කියලා. නමුත් රජතුමනි වීණාවේ ද්‍රෝණිය නැත්තම්, දණ්ඩ නැත්තම්, උපවීණාව නැත්තම්, තත් නැත්තම්, කෝණ නැත්තම්, පුජ්‍යලයාගේ උත්සාහයකුත් නැත්තම් හඬක් එනවද කියලා අහුවා. ඒ හඬ කියන එක නිකන් ඉපදුන එකක් නෙවෙයි. කලින් තිබ්බ දේවල් වල මනාව යෙදීමේ සුසංයෝගයෙන් හටගත්ත දෙයක්. ඒ වාගේ තමයි මේ රූපයක් ලැබුණේ. දැන් සමහර වෙලාවට සමහර අය තමන්ගේ රූපෙත් එක්කත් වෛරයි. ඇයි දෙයියනේ මට මෙහෙම රූපයක් හම්බ වුනේ. එහෙමයි. සමහර වෙලාවට උපදිනවා දරුවෝ එක එක විකෘතිතා තියෙන ආබාධ තියෙන දරුවෝ උපදිනවා අම්මයි තාත්තයි අඬනවා වලයි වැළපෙනවා ඇයි දෙයියනේ මේ අපිටම මෙහෙම වෙන්නේ කියලා අපිට ඒක තමයි ඔහුගේ මුලාව ඒ වාගේ දරුවන් බිහි කිරීමේ සංස්කාරයක් ඔවුන්ගේ ජීවිත තුළ තියෙනවා නැති දෙයක් උපැද්දුවා නෙවෙයි තිබ්බ දෙයක්මයි උපදින්නේ. තේරෙනා නේද? එතකොට මේක සමහර වෙලාවට එයාලා ආ දැන් ඒ අනුව තේරෙනවනේ මහත්තයා මේක දෙවියන්ගේ මැවීමක් නෙවෙයි කියලා. එහෙමයි ස්වාමීනි. එතකොට සම්පූර්ණ මේ සනාතන ධර්ම ඉදිරියේ දේව මැවුම් ආදී බැහැර වෙනවා. සංස්කාරයන් නිසා සංස්කාරයන් නිසාමයි නැවි යනවා නේද? ඔව් නේ. දෙවියොත් එහෙම නේද? ඒ දෙවියොත් එහෙමනේ. එහෙමයි. දෙවියොත් එහෙමනේ. එහෙමයි. දැන් මේකේ අවිද්‍යාව තථාගත ශ්‍රී සද්ධර්මයක් දන්නේ නැති නිසා අපි ගමු දේවාලවල වුණත් ඔය අව්‍යාවිද තියාගෙන ඉන්න දෙවිවරු ඉන්නවනේ. ඒ දෙවිවරුන්ට ගිහිල්ලා කන්ලව් කළා අරකගේ බෙල්ල මිරිකපන් මේකගේ බෙල්ල මිරිකපන් මගේ කසාදේ හරියපන් විභාගේ හරියපන් කියලා කෝටියකුත් වැඩ රාජකාරී දීලා දාස කරගන්නවනේ දෙවියා. ඉතින් දෙයියත් අර දින බුද්ධ පඳුරට පූජා වර්ෂයට කන්න ලව්වට අහුවෙලා ඒ දෙවියත් මොකක් හරි කරනවානේ. නමුත් ඔහුට සංසාර ගමනක් පේනවනේ. ඒ නිසා මිනිසුන්ට කරපු හොඳ හෝ නරක හෝ යම් කර්මයක් තියෙනවද? ඒ කර්මවල විපාකේ දෙවියාටත් වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ දෙවියාටත් වෙනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි උපමාවක් අපිට දෙන්න. ආයෙත් රජතුමා අහනවා. ඊට පස්සේ කියනවා ගිනි ගානා දැන් ඕන ගින්දර උපද්දවනවානේ. ඒතර කෙනෙකුට හිතනවා මේ කොහින්ද ගින්දර ඉපදුනේ කියලා. ඉතින් එහෙම නෑ ගිනි ගානා දණ්ඩ දෙක තියෙනවා, ලීය තියෙනවා, ලී යොත තියෙනවා, උතුරු ලීය තියෙනවා, රෙදිකඩ තියෙනවා, පුරුෂයාගේ උත්සාහය තියෙනවා ගින්නක්. ඒ ඊට පස්සේ ඒකෙන් තමයි ගින්න උපදින්නේ. තිබ්බේ වගේමයි උපදින්නේ. ඔය ඉස්සර අර ගිනි උපදවන හැටි ඔය කියන්නේ කාලේ. ඊට පස්සේ කියනවා රජතුමනි ඒ වාගේ තමයි කියනවා තියෙන සංස්කාර වලින්මයි ආපව සංස්කාර උපදින්නේ. ඊට පස්සේ කියනවා රජතුමනි ගොම වලින් ගින්දර උපදින හැටි දැක්කද හොවා. එහෙමයි කිව්වා. එතකොට කිව්වා උත්තර කාචයක් අරගෙන ඉරු මේ සූර්යා ලෝකයට අර උත්තර කාචය අල්ලනකොට අර නාමිගත වෙලා ගින්දරපත් වෙනවා. එතකොට ගොමත් තිබ්බා උත්තර කාචයක් තිබ්බා හිරු එළියක් තිබ්බා ඒ නිසා නේද ගින්දර ඉපදුනේ කියෝ. දැන් මේ යසට කතා කරලා තියෙන මේ උත්තර කාචෙන් ගින්ද උපද්දවන හැටි. මේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාල අවුරුදු 500කින්. දැන් අපිට ඉස්කෝලවල උප මේවා කියලා දෙන්නේ පෙර නොවිවෝ විරු ධර්මයන්ගේ දහම් ඇස විද්‍යාඥයන්ට පහළ වුණා කියලා. එහෙමයි ස්වාමීනි. නේද? ඒකයි. ඊළඟට තවත් තියෙනවා ස්වාමීනි තව උපමාවක් කියන්න කියන. ඒකට අවසාන උපමාව. මහරජාණනි ඔන්න කැඩපත ඉදිරියේ යනවා කැඩපතකුත් තියෙනවා නම් එළියක් තියෙනවා නම් Tamange රූපෙත් තියෙනවා නම් මේ මේ ප්‍රතිබිම්බේ පේනවා නේද කිව්වා ඒ කැඩපතෙන් Tamange අනුරූප පේනවනේ ඉතින් ආ Tamange මුහුණේ ඡායාව පේනවනේ ආ මේ ඡායාව කියන්නේ අමුතුවෙන් හටගත්ත දෙයක් නෙවෙයි තිබ්බ රූපේ කැඩපත එළිය. ඔය හේතු නිසාම ඉපදුනා. නැති දෙයක් ඉපදුනා නෙවෙයි. ආන් මේ වගේ ආපින්වත් රජතුමනි නොතිබුණු සංස්කාරය ඉපදෙනවා නෙවෙයි තිබුණු සංස්කාරම. ඒ නිසා අවසාන වශයෙන් කියන්න තියෙන ඔබට ඔබගේ ජීවිතයක් ලැබුණා නම් අමුතුවෙන් දෙවි කෙනෙක් මවලා හෝ ඔබගේ කැමැත්තට ලැබිච්ච එකක් හෝ අකමැත්තට ලැබිච්ච දෙයක් නෙවෙයි සංසාරයේ ඔබ පුරුදු කරපු සංස්කාර වලින්ම ඔබට ওই ජීවිතේ ලැබලා දුන්නේ. ඒක තමයි තියෙන්නේ. ස්වාමීන් අපි පරිස්සම් වෙන්න ඕන යහපත් සංස්කාර පිණිස හැමතිස්සෙම වෙනස් වෙන්න හිතේ පිහිටව ගන්න. ආන්න ඒකයි. ගුණ ධර්ම කුසල් ධර්ම දියුණු කරගන්න. ඒක තමයි අනාගතයටත් බලපාන්නේ. දැන් ධර්මයේ හැසිරෙන එකමයි මහත්ය. කවුරු හරි මෛත්‍රී බුද්ධ ශාසනයක් හොයාගෙන යනවනම් ඔහුට උපකාර වෙන්නේ දැන් අවංකවම ධර්මයේ හැසිරුණොත් ඒක තමයි මෛත්‍රී බුද්ධ ශාසනයක් හරියන්නේ. මේක කල් දාලා මෛත්‍රී බුද්ධ ශාසනයක් පතනවනම් එදාටත් පැතුමක් ඔහුට සංස්කාරයෙන් එයි අවබෝධයක් නෙවෙයි. එහෙමයි. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට ලැබුණු කාලය නිමා වෙනවා. පින්වතුනි අපි ඊළඟ මිලිඳු රාජ ප්‍රශ්නයේදී ඔබ ඊටම දයන් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙන්නේ. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර